එහෙමනම් අපේ කාල වේලාව නිම වෙන නිසා අදත් අපි සාකච්ඡාව නිමවටපත් කරමු. අද දවසෙත් අපි බොහෝ වටිනා ධර්ම කාරණා කතා කළා. අදත් අපට එක චෛතසිකයක් තමයි පැහැදිලි කරන්න පුළුවන් මේ සම්බචිත්ත සාධාරණ චෛතසික වල වේදනා චෛතසික. එතකොට අපි ලබන සතියේ පැහැදිලි කරන්නේ සංඥා චෛතසික. ලබන සතියේ දසක් පොළ වෙසක් පොයට කලින් නිසා අපිට ලබන සතියේ පුළුවන් ධර්ම සාකච්ඡාව කරන්න 10 වෙනිදා එතකොට අපි 10 වෙනිදා සංඥා පිළිබඳව කතා කරමු. දෛවණන් අද දවසේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම ගිහි පින්වත්තුනුත් හැමදෙනාම එකතු වෙලා අපි ගැඹුරු දහම් කරුණු පිළිබඳව ශ්‍රවණය කළා, සාකච්ඡා කළා. මේ ධර්ම දේශනාවෙන් සාකච්ඡාවෙන් ශ්‍රවණයෙන් ඒ වගේම හැමදෙනාම වටිනා දහම් ගැටළු මතු කළා තමන්ගෙත් අන් අයගෙත් වැටහීම දියුණු කරගන්න ඒවා හේතු වුණා. ඇත්තටම ඔය අහන ප්‍රශ්න වලින් අපේ මනසත් ගොඩක් අවදි වෙනවා. මොකද යම්කිසි කාරණයක් එක පැත්තකින් නෙමෙයි විවිධ පැති වලින් බලනකොට විග්‍රහ කරනකොට තමයි මේ පිළිබඳව ගාක් අපිට අපේ බුද්ධිය ප්‍රඥාව අවදි වෙන්නේ. ඉතින් ඒ නිසා සමහර දේවල් අපි මීට කලින් හිතලා නැති පැත්තකින් කෙනෙක් ප්‍රශ්නයක් අහුවහම අපිට ඒ මොහොතේ හිතන්න වෙනවා අර මූලික ධර්ම න්‍යාය මත මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපටත් අපේ ප්‍රඥාව දියුණු කරගන්න මේ ප්‍රශ්න මතු කිරීම ගොඩක් උපකාර වෙනවා. ඉතින් ඒ අපි හැමදෙනාම ජනිත කරගත්තු සියලු කුසල් ඔබ අප සියලු දෙනාටම ධර්මඥානෙ දියුණු කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සාදු සාදු සාදු. අප සියලු දෙනාගේ හිත සුව පිණිස, මේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකක කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටලුවට අපේ ධර්ම ගැටලුව වලට පිළිතුරු සැපී ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය අතන්නා පාළයකදී අතන්නා බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වේවා සාදු සාදු සාදු අවසරයි